ගීක් ලයිසගේ ෆස්ට එපිසෝඩ් ෆිල්ම් එක මේ ගැඩස්ටනි අනේ ෂාෆිවා දැන් ෂෆා මේ එපිසෝඩ් ගහරම් ගස් කව කරන්නේ මේ Google Android අනේ OS අලා ෆොරත මොනික ෆෝන් වනේ ටීම බල ජීවන්න බෙහෙගතුන්නා දැන් දැන් මෙස් මෙතන කම Google ප්‍රොඩක්ට් එක Google Chrome ද Google browser. Them, yeah, Google them were from any browser market and enter for the Google Chrome kya browser ke naam innovative browser the mm. innovative okay. e engineer so me the concept the I guess memory manage kora concept e the me guess yeah e key point එක දව මෙන්න හරවා yeah then ගන්නේ ආදී මේ local website එක yeah local website එකේ founder ආරම්භක දක්කලා නේද tointoin.com එහමසු මිරහරම් ෘතමාගතක්කාදන්නේ Google කරෝම්මා බයකොතු <clears throat> මේ සෙප්ටම්බ සෙකන්ඩ වසු Googleදුම් මේ ඉන්ට්‍රඩියස් කරේ Google කරෝම්ද අසු මේ ගෙනමන සප්‍රයිස කවිද කරෝම් බ්‍රව් නක මිහා ගෙන දසන දෙ ඩෙවලොප්මන්ටද එවස්පේක අංගස්නදාද හිඩම් කොබා සප්‍රයිස් කොද යස් කන්න තිය තෙන් ෆයිෆොක්ස්ගේ මම ඩෙවල්පොම්ස් එමින් හයකෝගේ මොනුකම්මනි දස්සමය කොර දෙනස Google කරෝම අර රිදිස් කොෆමන වින්ඩෝස් එකනද මෙකන් ගනේ 2009ගේ ෆස්ට කෝට කනද රිලිස් කරන්න ඒම ඩෙවලප්මන්ටුක දස්සල ලිනක්ස් වර්ෂන් සේග හිමෙනට දැන් එබුල තචද මෙහාරස් කරෝමියම් ඇත්තකොම පයින්තුරුවකොද්ද මැකු කරන්න කොර ටෙස්ටන්ඩ කොරග දිති PC katestika olidawahalesimeka baalitestika ahem asu demmi features takama dagadakka aru google chrome ga emme asu important feature kame nanto multi process architecture shafe ko multi process architecture kodo ko explain kodne multi process architecture में वागतक में हमें traditional browsers द firefox internet explorer safari या द को netscape ओके रहा दो मैं हुलिया जगह सस्त में में ಹುರಿಯ ಟೆಬುತಕ್ಕೆ ಓಪನ್ ಕೊರ ಹುರಿಯ ಟೆಬ್ತಕ್ಕೆ ಮಿನ್ನನಿ ಸಿಂಗಲ್ ಪ್ರೊಸೆಸ್ ಎಗೊತ್ತು ಅದಕ್ಕೆ ಮೆಮರಿ එහෙම වාගතක යන්නේ ෆාඩක ෆුනිජ හෙමිද චිත කරෝම්ගම ඉන්නන එක කොම්ම ටෙවකි හම සෙපරට් ප්‍රසෙස් එහෙමම ටෙව ලෝස් කොල්දාර අස්ල මෙමරි ්‍රී ද ඇයිස් මයින් ඩිෆරන්ස් දෙගන කම්මිකොතන් ගිනීමස් වර ඩුවන්ට ගල මිසාක හන ෆයිෆොක් සුල්වංලර ටෙබෙන් හුළුවනි ද ටෙබෙන් හුළුවගෙන් වර ෆලේෂි වෙබ්සට එච්ච හුළුවගෙන් browser-stack එක browser crash එකම ජහුරියක් පෙරුත එක්ක close වන දකම multiprocess එච්ච එක හෙන්න නොවනද ස්ටක්ුව ටැබ එක නිකුදස් කොත් යනද දෙන් ස්පීඩුද Google Chromeස් හුරිහා වර ෆාස්ට හුරිහා බ්‍රවසතක ෆාස්ට කොම පේජ් රෙන්ඩරි නසස් වර ෆාස්ට ද දෙන් ofcourse it's clean design right design was then feature wise cost the Chrome මෙහා අධිවස්සන්නේ මේ එකක බලන්නේ ප්‍රයිමරි බ්‍රව්ස එක හෙදේවා හෙදහා ෆීචස්ත කේගන්න අහන්න කත්තා ය මේ අස්වම ඉම්පෝටන්ට ඒඩන්ස් සල්ල ෆයිෆොක් ච්චිකම හන ඒඩන්ස්තන් හන්න ෆෆොක්ස් කම වෙබ් ඩිවල් පස් ටෝකෙත්තයි තස්මයි ෆේවරිට ඩොන්න ඇති ඇති යන්නේ ක්‍රෝම්ග යස් කරවතු ක්‍රෝම් ඉතට dengan mihan arabuak kita tak tahu ke Google ga Chrome ga privacy issues tak yang oleh awak ada. Ah, ini kan ni mana ni ek search kali me suggest tu Google suggest ga inna me එතිනනි සර්චල් ලා එහෙම මස්ස ටයිප් කරා අම කී ස්ට්‍රොක්ස් ලියා ඉර එච්චේ ගූගල් ලා දාන්න දවස් ලයිව් සර්ච් යූසර් ඩේටා දෝ යූසර් වෙබ්සයිට් එක නොවන්න නිස් ගූගල් ලා එබඳි මේ යූසර් ඩේටා දෝ URL బాగా టైప్ కూడా చేయొచ్చు ఎక్కుతున్నాం కానీ ఎంత ఎఫికల్ట్ నుంచి ఫీచర్స్ డిసేబుల్ కూడా కావాలంట సెన్ ఉందో సెన్ అంటే ఇంకా ఫైర్ ఫాక్స్ మీ అంటే మీ మల్టీ ప్రాసెస్ మెమరీ మేనేజ్మెంట్ అడాప్ట్ కూరడానికి అవ్వండి మన అవా అయ్యి అన్అఫిషియల్ కొద్దాం అండి ఫైర్ ఫాక్స్ ఎలెక్సా వాక దక్కాలి అయితే అడాప్ట్ కూరడానికి ఏం వస్తుంది Google Chrome සලච්ච දසන සලච්ච සයිට කොත ඩවන්ලෝඩ් කරන Google Chrome ජහලි මන්න හෝදැති ඉවාර කියාදන පසේ අනුපදශය google.com/chrome chrom එතන ගොස ෆ්‍රීකෝ ඩවන්ලෝඩ් කොද ගන්න මේකන වින්ඩෝස් වර්ෂන් තමයි අනික පොඩ ඒද ඒ ඇස කියහවත ෆයිස ලෙස්සන් වන්නම් මේ ෆයිල්ම කරෙක් ෆයිෆොක්ස් කමයා නුලද ඕ10 මෙම වස්සු මේ හම ට්‍රයකොල්ද නඟල චද තැකසුමේ අස්සු කරෝමකි ෆයිෆොක්ස් කියලායෙන් නොන්ද కీలయ కన్ను అనేది ఒక మాకు అసలు ఫైర్ఫాక్స్ మీద ఉన్న మీ బ్రౌజర్ మార్కెట్గా మీ ఉన్న డొమినెన్స్తో దవ్వాడు కొమ్మస్ అసలు మీ హురిహా ప్రాసెస్ మిహాల్ కూడా న్యూ డెవలప్మెంట్స్ కదా ఎక్సెప్ట్ ఐ No, no, no, I, okay. I invest අද new developments. No, එහෙම නෑ. I හම මේ කියන්නේ version 5 එකේ 7 එකේ අන්න කමාව difference එකක් නේ except the tips. <laughs> 変な、okay, 変コメに、変show ikot, ami abegot discuss Tieso, arad digot hobi, arad mahakadik kidan hobi. එහෙම මේ මස්සු දැසි. කොබ මිහල් මේ යන්නේ tointoin.com මේ කෝෆවුන්ඩර්ස් එක්කම මේ සිටන් කොන්න මිතිකද මේ කෝෆවුන්ඩර්ස් කොම්බැත බොලනි කොමන අත කියාව දීම කෝෆවුන්ඩර්ස් සංගවලනි අහමද් ෆාසිල් ඔප්පෝ දැන් එන්ඩි හුසෙන් ඉනාත් දෙන් හසන් අහමද ඒ ලෝබෙවන් අහරුන් ගෑවතුන්නම් තෙංගුලෑනේ අහරුන්ගේ මේ කොමික් කුරහාකුච්ච ආටිස්ට් ඒ කවුඩ්ඩේ දැන් මේ යන්නේ ටොයින්ටොයින් මියස් කෝච්චත්තමේ කියල්දිවකුඩ ටොයින්ටොයින්න කී අස්සුමේ අන්න අහරුන් හම කොමික් ස්ට්‍රේප ගොතද්ද ගෙන්දම් හම දෙසේච්ච දැන් මේ හම කොෆී එක තිබ හැදැන් හියාල දැන් හම මේ වාගොතක අහරුන්ගේ කොම්බ කමරස් එක හියාලෙන් මිහින් හදාලා දැන් එක්ෂන් එක නොනේ ගිදාන එහෙම වෙගෙන් හම මිකන් හම රංගල ජස්සම් වෙගෙන් හම ගෙනපරවා දෙවෙන් හම ජස්සම් වෙගෙන් මේ හම ජෙස්සීද ජෙස්සි ජෙස්සී නම් හදාලා දැන් ටොයින් ටොයින් අස්තු කෝච්චත් ඒ අහන් හරි කොටක බලාලින් ඉංග්‍රීස් බහම ස්නෝ කන්න හම බහෙන් බහෙන් නොන්ද ඒ කියාදීම කෝච්චත්තවස් ටොයින් ටොයින් අස්වාහරුම් තංගොඩ කුරෙන්දැන් චෙටුකොන් හදාරක්කා මිසාක මේ පුනාන පහෙ සෙන්ටන්ස පුනාරොස්සේ දේතර කරලාන පහෙන්නේ ගොනිම දැන් එක පසේකොන් ලා දෝ කල්ලන්නේ දැන් ටොයින් ටොයින්නේ යා දෝ කල්ලන්නේ දැන් ඒගොතන් අස්තු කියුම් බහෙත් දැන් මේ අනහොන් ගන්න කොමිකු ෆට්ටම් වෙගන්න කියන්න නමෙන් හෝදම් වෙගම් වෙස් මේ අස්සෝ කමුදා කෑ නමෙත් නුෆෙනුනිද දැන් අනේ අම දිවෙහි නමෙන් නීන්නකමක් මේ හනේ අද බී කංකම බෙහෙ දැන් මිනිහුන් නවාක දක්කාලා ඉස්කෝනේ දැන් කොමික එකක් කියන රීති නම් එහෙම වෙගම එක්කල ගතත් දැන් හම් දෝකොල්ලේ ටොයින් ටොයින් දැන් කීපයති දැන් අනේ රාජ්‍යයක මිගොතක් ද ෆුරතම හදාපින් සයිටු මිද මේ කාටුන් ස්ට්‍රිප්ස් ද ඩෙඩිකේට් කොග මේ කිහාවර ගස නේ ට්‍රැෆිකල් ලිබේවා මේ ට්‍රැෆික් ලිබෑන් around 5000 5000 5000 per day එතෙන් ගන්නේ මේ කියනවනේ ෆීඩ්බැක් මිනිහුන්ද කමයි කලා අලෆෙට්ටි කමවීම කොම්ම මියක සම අන්නනේ රාගලේ දන්ද හම ආ කමකේ දෙන් හම තිමන්න ෆුල් සපෝට් එක දෙන් හම වර හෙල්ප් වමස් බේනු මැසු වෙන මේ කාලා අලෆෙට්ටි කමවීම මී තියන ස්ටාර්ට් කරන් මේ 2020.com ස්ටාර්ට් කරන් කියාවරක් ගැන එක්ස්ප්‍රෙස් එද්දී ඩිසයින් ඉන්න අදේ ගන්න මේ වෝඩ් ප්‍රස්තම ඉන්න කොෆම් අදේ ගන්නේ වරවට චොයිස කියස් වොඩ් ප්‍රෙස් කොඳ කෝස්් කටන් කොඳ කියවරක කෝස් අන්නේ එක්ස්පෙන්සි දීම මීතියක් ස්ටාට් කර ආන මිහාරු ෆට්ටෑන්ගෑ ගණකා ෆෝතෝදන් වරු මෙහාරු ගොස්සොන් අන්ඩ ඒවර් එරන් ෆෝතදන් මේහම එහෙම අමිල්ද පේකක්ගම අමිල කොටිබේෂන්ඩ ආමිල් අමිල්දහම යහරුගේ කෝෆෝන්ඩස්ගේ කොටිබේෂන් දශන්න でミーゲンがねレベニューはジェネレートコラカハルコツカノンドアディスラフォテキヤントゲスパキネアスロイスナーハルコトナマイミファッタゲンデンギャゲナカマヘブワルドエワルアネバララハデンリベフィードベカエコメントタカデンエチサバララハマアネエカバタカファッタラワホティアスಅದೇ ಮಿ ಮಿಹ ಟ್ವೆಂಟಿ ಡಾಟ್ ಕಾಮ್ ಬದಾಲಿ ಮುಳೆ ಮಿ ಫ್ರೆಂಡ್ ಅನಿ ಯಾನ್ ಹೆಂ ಪೊಲಿಟಿಕಲ್ ಎಚ್ಚೇತದ್ದವಾದಿ කියන බොමනෙමේ හමකනි පොලිටිකල් එච්චේතම මේ හොන්නානේ මුන් අස්සෝ මටන්ටන් අනේ ටොයින්ටන්න කෙමි කරන්ට ෆයාස් දෙන් අනේ අහරුන් ආමුදීරෝලමු වා කංකම් මා බෙහෙගොතුන් අස්සුමි මජා ගොතකන් ආමුන්න එක ගෙනස්තවේ කාල ගොතක රාවල් දෙන් මිහාරු මේව මෙහ මිදස්කොල තමෝගම ඔන්නනේ බොලෙන් හම සියාසිකන් දො මිහාරු අනේ මණෙක් ගොත මජා ගොතක ගෙනස්තිනස් හියෙන්නුවේ මා බඩ හිඟාන හෙනාම තෙරේද පොලිටික්ස් ොලිටික්ස්ටම් එහෙම පහුම් හම දෙගන්නන කොමමිය කොස් සමමිය වන්න ට ඒරුම් බදල් කොල්ලීම මමයි වන්න මිහුන් ගාදදු මදවස්නුවාට දෙ මේ ගන්න මේ කොරීග පුනෆිද එක කාට් අනේ මේ ස්ට්‍රිප්ස් අනේ ආටිස්ද එහම එම මීහකු බකුරහන් හෙන්ඩුනි මිසාදක යුස බේනුම ජී අයන වෙසේනගේ අවිල්ලානේ කාටුන් ස්ටිපෙස් සම්මිට් කරනවා ආදී හම කුරහානි අලවනමෙන් ආටිස්ට් එකනේ දැන් හම මී බේනුමී හම කොම්මේ යුසර්වේ සම සබ්මිට් කොල්ල විදාන අලවන ඒරුන් හමයි ෆොනවා මිහක ක්‍රෙඩිට් දීෆා හම අලවන මේ ඇති ෂායර් කොල්ලා මීහම යූසෙන් අනේ අනේ ස්ට්‍රිප් එක තිකොල සබ්මිට් කරම වෙජ්ජක් කියන පාඩම විජයනේ මන්න නාලගන් මංගේ හම ඊමේල් සේ at toin toin toin අනේ ජහරෝ toin hyphen toin.com ඒ t o i n iPhoneටෝයින්.com මේ ඉඩෙන් අලබන අරබොඩ එදුමන් මේ කොම්ම මිහකොස් සම එක බලාලා මේ දනී දෝ ඒගොත කන්නවන මේ අල ෆෙට්ටි කමල්වීම හම බේනුම්වාන දෝ රඟලු ෆීබ් එක මර කොමට කරන්න කණ්ඩ කණ්ඩ එකවගැස්සම මේ <laughs> විහාස් පොඩු ගොඩ ළඟලෙමි කොම්ම මියක සමය මියකු දෙකේ ගොතෙද රඟලියා රඟල නුනි හම එට්ලිස්ට් ගුඩ් ජාලෙස් සම මස්සන්න හම ෆීබ් එක අලවරන බෙන්ඒ ෆීබ් එකේ දෙකොළ දෙකොළ වෙස රඟලියා රඟල දෑ බේ ෆුලකු දෙකේ ගොතෙන් හම මහුණ බෙස්ට ලක් මේ අනටන්ඩොම් හොරයා කොෆෝන්ඩ සල්ලා ඒ අරබඩ ශුකරියන්ගේ තොම අලගන්නු නමිකෑ ෆුර්සතය දෙවීතිී එහෙම දෙන්න සැනහෙ මේ ස්ටාර්ටපෙන් එච්චදා මේ ෂෝ ගන්න ෆීචර් කොල්තම් බලන වද අහරනවා මංගල ඕකේ තැන්ක්ස් දෙමස් මුලන මේහම Googleගේ ප්‍රඩක්ට එද මේ එන්ඩරෝයිඩ් මොබයිල් ඔස් මේ එන්ඩරෝඩ් මොබයිල් ඔස් කියන්නේ පුරතම මේ හෙන්සෙට් මෙහ නිකෝස් මෙනි මාකට ටීමබයිල් ජීවට මාකට කන්නකො රිලිස් කරන්න යන්නේ ඔක්ටෝබ 22 කුරින් ඔස්තු HTC ්‍රීම් ගොතු දෝ මාකට කුරේ දැන් එම පහු මාකට කුරිත හයි හයිපදෝ HTC දමත් මැන්ෆෙක්ච කරන HTC හම හාඩවය අදැන් අඩේ ටීම බයෝගේ දෝගමන්න ද HTC වසිද අනක Google සිද ද අන විති Google ජාව දැ මේ ෆෝනකීවර iPhoneෆෝන Nico phone Nico name ragal phone kam gani do MMS kiya nahi hai negative since iPhone do de anika mi phone ge mi features ta vara ham rich features ta mi ulani do GPS sinde do built in GPS yeah built in GPS and the QWERTY keyword ah mi QWERTY keyword iPhone un ginami ham miswakam ponada ah iPhone kan do boni phone vejja meharaste ennan je mi now it's no longer making some phone calls though ಎಸ್ ಎಮ್ ಎಸ್ ಅಲ್ಲಿ ಎಲ್ಲ ಫೋನ್ ಕೋದಕ್ಕೂ ನೋಡಿ ಮೇಲೆ ಫೋನು ಕುರಿಯಕ್ಕೆ ಹಾಕಿದ್ದು ಇಮೇಲ್ ಹೆಚ್ಚೆ ಟೈಪ್ ಕೊಲ್ಲ ಮಿಕ್ ಹಾಕಂತ ಕೊಲ್ಲ ಕ್ವೇಟಿ ಕೀಬೋರ್ಡ್ ಏನಿ ಒಂದು ವರ ಈಸಿ ಅಸ್ಲ ಆರಂಗೆ ಹೆಂಗೊಳ್ಳಿ ಅಂಡ್ ಮೀ ಟ್ರಿಯೋ ಸೆವೆನ್ ಫಿಫ್ಟಿಗೆ ಕ್ವೇಟಿ ಕೀಬೋರ್ಡ್ ಇಂದ ಹೆಮ್ಮೆ ಮಸ್ತ್ ಯೂಸ್ಫುಲ್ ಥಿಂಗ್ ಅಂಡ್ ಹಿಂಗೆ Windows right? Yeah, but still. Then me, guys, me මේ ෆෝනුම කියන ටීමවල් ජීවන්ද මේ ජීවන්ග මේ ෆීචස්ත මේෝඩන හම ගෑකනකද ස්ක්‍රීන් රිසලේෂන් ස්වර නගරදවට සේමස් iPhone දෙ දෙමට ෆීචතක හම අනෙ නෝමල්ක මෙහර ස්මට ෆෝන එක හොන්න හරිය ෆීචස්තද Wi-Fi, Bluetooth, all this, and 3 megapixel camera. Then, when I come phone, me lock off me and T-Mobile, me अक्टोबर ट्वेंटी का लॉन्च ಅಕ್ಟೋಬರ್ ಟ್ವೆಂಟಿ ಸೆಕೆಂಡ್ಗದು ಹಂಚಿಕೊರೆಯರ ಮಿತಿಗೆ ಪ್ರೈಸ್ ಟೆಗಕ್ಕೆ ನಿಯರ್ಲಿ हंड्रेड एंड सेवेंटी नाइन डॉलर्स था अरे चीप तो हंड्रेड एंड सेवेंटी नाइन डॉलर्स ये टू ईयर कॉन्ट्रैक्ट का एक का दस टू ईयर कॉन्ट्रैक्ट का एक को अनलुक्ड वर्जन में स्नेरेन का वणी तो एक हां प्राइस टैग 3 मंथ्स फाउंड का वणी तो अराउंड 399 डॉलर्स 399 डॉलर्स 400 ओके में गंदा 399 या बट स्टिल 399 इज चीप आई थिंक फॉर अनलुक මේ එන්ඩරෝයිඩ කියස්ල කෝච්චක්ද හොඩක් කියද එන්ඩෝයිඩක මේ ඕපන් සෝස් අන්ඩේ මේ Google ඉනිශේෂන් ද Googleම් ගති දවස් මේ එන්ඩඩ් මීහම එහෙම බයිකු හැදිච්චද Googleම් ගනගෙන් තැන් ඕපන් සෝස් කොමස් මොබයිල් එලන්සෙන් හදාගන්න ඕපන් හන්සට එලස්ත ඕපන් අන ෆලි ඕපන් සෝස් අනේ ඔයසද මේ මේ ඇපලිකේෂන් තමස් um, lot of free applications. Lot of All the applications are free. Also, Mihar Google Munagaturnam in a then handful of applications will be free. එහෙම මසු ශාෆිය ජීවන්නේ ගන්න මෙහා ශ්‍රාවයාගෙන් දවනේ. ආ අලක් ජීවන්නේ නිකුතිම ආහාරයෙන් මෙහෙම ගෙන්ගොල් යන්නේ ට්‍රියෝ 750 අනේ ඩිකොමිෂන් කරන්න විශ්නා. මෙයා Palm Trios? Mi Palm Pros ni kuuntetaan. Oh, Trio Pro. Do. Trio Pro, joo. ඒතික ප්‍රයිස්ටක තකොට මතිකමට අල්ලප්ටච්චෝල $550 අස්තු ජීවන් නොගන්නාම වරබෑ රීසන්ස්තවස පෝරීග රීසන්සමනීමත අද නොගන්නාවිද මිසාලක එක ඩිසයින්ද It's not as slick as the iPhone and it's much heavier than the iPhone. නුන ඒක මස්ලකු ಐಫೋನ್ ಐಫೋನ್ ಒಬ್ರು మీ జీవన్ మరి బుడతం శ్రగడు వాడు నేను మస్తు మీ గూగుల్ మీ హురి అప్లికేషన్ తవెస్ ఫ్రీ కొంగ ఆఫర్ కురా కంపెనీ దో దెన్ గూగుల్ మిస్ ఆండ్రాయిడ్ యాప్ స్టోర్ మీ ಐಫೋನ್ ಗೈಡ್ನ ಗೊತ್ತದ್ದ ಆಪ್ ಸ್ಟೋರ್ ಆಪಲ್ ಆಪ್ ಸ್ಟೋರ್ ಹದಾಕ ಮಾಡಿ ಓ ಆಪಲ್ ಆಪ್ ಸ್ಟೋರ್ ಗೊತ್ತಾ ಗೂಗಲ್ ಮಿಸ್ ಆ್ಯಂಡ್ ಆಪ್ ಸ್ಟೋರ್ ಹದಾಕ දැන් ඒත් Amazon ස් කොමස් ah. <clears throat> కూడా ඉන්ටර්නෙට් మీ මියසික්ස්රා මේකස්ස මේ එප්ස්ටෝ අභයගතුන්ද කොට කොමා කරක්කැන් ఎప్స్ట్రో మీ గూగుల్ నిమ్మ అని ఏ డెవలపం సబ్మిట్ కూడా అప్లికేషన్ టైప్ చేసుకోతగా మీ సెటిఫై <clears throat> కొద్ద ఆమా దేగొత్తన్నాగా అట్టందాక ఒక ఎప్ స్టోర్గా మీ Apple App Store එක මීන්නනේ වර බැර rules එකෙන් හදාපදෝ. ඒ මේ ඒකස් මේ reason එක මීහුන් එක spyware ෆාඩ ෆාඩ ගෙච්චි දොම් මිසක Google හම මේක spyware ෆාඩ ගෙච්චි හදාපා. ෆාඩ මේ exploit එක හදාපා application. එන්නේ මසේ කයකන්ද තජන දොම් නිට කර. කොරාන හම්න හවනි අස්ලෝ එච්ච කොරාන ඇති. Google දුම සකච්ච හදාන්න. I mean openness doesn't mean people get to install like and uh, everything on others force දැන් අනේ මේ Google ගස්ල මේ හාඩුව පාටනය කියද ඇන්ඩරොයිඩ් මිහාතන මේ අන ෆෝන් හදක් HTC දයි තයිවන් තයිවන් කොම්පනියද HTC මේ අනේ HTC මේ මිහාතනම් මේ යස මයිකෝසොෆ්ගේ ප්‍රියම් හාඩුව පාටන මේ Windows මොබයිල්ගේ ඔමොස්ට ඔමොස්ට ඔල්දෝ ලඩ මොටරෝ ලබයි එච්චේත ඔල්මොස්ට ඕල් වින්ඩෝස් මොබයිල් මිහතන සහදාත්මති මේ HTC හඩුවේ හදාත්මතිද මන්නන්ද ක්ලේෂ ක්ලේෂ ගන්නන්නද අනකම මන්න වින්ඩෝස් මොබයිල් කොම්පිටිට කවාන්නද මේ ජීවන් එන්ඩරෝඩ් ෆෝන් එම එන්ඩරෝඩ් ෆෝන්ගේ හඩවස් මිහාර මිහදමය තියනේ ප්‍රතම් ෆෝන් මිහදන් හදමති HTC අන්නන ද ක්ලේෂ දෙගනේ අන්නහර මේ ඇන්ඩරෝයිඩ් ඕස්ක ෆෝන ලිකුණනකවන මේ ස්පරින්ට ලොකොෆ මේති අදි හදනී යන HTසිංකමේ මේ එහි කොම්පනියහුකම නේග මේ මේබීස් මේ මොටරලක වෙසදන් දෝස් මොටරලවෙස් ya mejores he pedido අඩුත මොටරෝල්ලාස් ඇන්ඩරඩ් ෆෝන හදවුණු මෙදානද ඔය ස්පින්ට මොටරෝලයි නොකිය නොකිය නොකිය ඔෆ්කොස් Nokia 810 ටෙබ්ලට් එකේ ඉඳන් ඒනස් Android එකට වරස්සයි N810 නැත්තොච් ෆාර එක browsing ටෙබ්ලට් ඒ අන්න ෆෝන නොද ෆෝන් ඒක එක්ක අන්නේ වයිමෙක් සින්නච්චක ඒක බයිමෙක්ස් ඉන්න හැකිවට යගන කොම ස්ටෙප්ලට එක ඉඳද වයිමක්ස් එහෙම වස්සෝ මේ ෆෝන් රිදිස් කරන කොඳ ඔක්ටෝබ ගද ඔක්ටෝබ 22 ගද ట్వంటీ సెకండ్ సెకండ్గా ఇవ్వండి ట్వంటీ సెకండ్గా ఇవ్వండి దెన్ ఐఫోన్ ఓవర్ టఫ్ competition is then it's on iOS. I don't know about that. I firmly believe it. సో మీ జీవన్ ఎక్క అన్నానంత సార్ ప్లాట్ఫామ్ టెస్ట్ కోదందా జీవన్ ఎక్క మీ అన్లక్ట్ అన్లొక్ట్ ఫారిగ్గా వాగతకంగా టీ మొబైల్ గతి లొక్ అన్లు అనే అన్లొక్ ఒఫాను ఇవన్నీ మరి ఫాస్ట్ ఆఫ్టర్ ఇట్స్ ఓపెన్ ఓఎస్ తో మనీ ఏమేమో ఐఫోన్ నెంబర్ ఓపెన్ ఇచ్చేద్దాం iPhone over my bodies open though. iPhone is just all about Apple. Yeah, yeah, yeah. මෙන්න ඕපන් සෝස් වීම අස්න ඇති අන්නකොල්ල පසේවන්න ගන්න එරස ගෝගල්ලශ ටීමබයිල්ල මේ අනෙක්ක හෙඩක කමාන්න ද මිහුකමන්න ටීමබල් ෆෝනු කනේ ගන්නකොරම් පශාටිය කෝම එපිසෝඩ් එහෙම නිවක මියයිද මේ දෙගනේ කොමෙන්ට මෙහ යුස කොමෙන්ටෙන් ස්තිය ඔතියාද වහන්න මේද කොල්ලා හැනුනේ ටවිට රිප්ලයි ෆොනවාගේ සෝකවන්ද බ්ලෝගහම කොමට කොල්ල සෝකවන්න බ්ලෝග කොට කොල හරමනනි හර වෙබ්සරකමිනනි ලේසා.com gkl.com twitter.com slash කොබම හර වෝට දම් ෆස්තව විය ෆස්තුස් ලේනිද හීවන ෆස්තස්තෝ එහෙම වෝටලන් ඩංචන්ද කොම මියක වෝට ලියස්තෝ ලාන්දම් වන දවස්සා Eh, mi canta tan නිම්මල්න පසන රකිවක් එහෙම මේ අහන දෙ එපිසෝඩෙන් මේ රිලිස් කරාර අනස් අන කිටමනටම අන රාජන්දව රිලිස් කර රාජන සොයදාන්තව නියුක්ක